ඉන්දික මහත්මයා අවසරයි පැවඳුරනේ මගේ ප්‍රශ්නේ අර ඔබ වහන්සේගේ අතින් කියවුණ ඒක මම අහන්න හිටපු එක අර දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 3යි නේ පැවඳුරනේ මෙතන මේ චෛතසික විදියට අරන් තියෙන්නේ ඉතිරි අංග නොයදීමට මොකක් හරි ඔබ වහන්සේට නිකන් හේතුවක් පේනවද මෙතන යම් කිසි ආකාරයකට ඒ ඒතරුවන්ගත් මේ ටිකේ තියනවාද මේ අපි කතා කරන තැන. දැන් ඔන්න සම්මා දිට්ඨියනේ පළවෙනි එක. සම්මා දිට්ඨිය කියන්නේ අමෝහ චෛතසිකේ ප්‍රඥා. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත කියන්නේ විතක්ක ਵਿਚාර දෙක. එතකොට විතක්ක ਵਿਚාර දෙක කෙලින්ම අපි කතා කළානේ මේ ප්‍රකීර්ණක චෛතසිකවලදී විතක්ක ਵਿਚාර පීත්‍සුකේ අකුසල් ලකුසල් දෙකේම යෙදෙනවා. එතකොට ඒක මේ අකුසලයටත් සහාය වෙනවා. හැබැයි ආරෂ්ඨාංග මාර්ගයේදී ඒක විමුක්ති ඉලක්ක කොටගෙන තමයි ඒ චෛසික දෙක ක්‍රියාත්මක වෙන්නේ. කුසල් ලකුසල් දෙපැත්තම යෙදෙන ධර්ම. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවයේ නම් තුනෙන්ම තියෙනවා. සම්මා වායාම කියලා කියන්නේ විරිය චෛසිකය. විරිය චෛසිකය කියන එකත් ප්‍රකීර්ණක චෛසිකය. ඒක කුසලයේදී කුසලයට සහාය වෙනවා, අකුසලයේදී අකුසලයට සහාය වෙනවා. ඊළඟට සම්මා වායාම. ඊළඟට සම්මා සති. සති චෛසිකය මෙතන සෝබන සාධාරණ චෛසිකයක් හැටියට කතා කළා. සම්මා සති. ඊළඟට සම්මා සමාධි. සමාධි චෛසිකය සබ්බචිත්ත සාධාරණ චෛසිකයක් හැටියට සියලු සිත් වලට පොදු ධර්මයක් හැටියට කතා කළා. ඒ අතර කුසල චිත්ත ඒකාග්‍රතාවය දියුණු කළාම තමයි සම්මා සමාධිය හැටියට ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංගයක් හැටියට එදෙන්නේ. එතකොට ඒ සියල්ලම මේ ඇතුලේ කතා කරලා තියෙනවා. එතකොට අපේ අඳුරනේ මේ අංග තුන අනිත් ඒවා තිබුණ ඒ කියන්නේ මේ චෛතසික අනිත් අපි සාකච්ඡා කරපු කොටසේ තිබුණ නැති නිසා තමයි යෙදෙන්නේ නේද? ආ තිබුණ නැති නිසා තමයි මෙතන එක වෙනම කතා වෙන්නේ. මොකද මේක කුසල් සිත්වල පමණයි යෙදෙන්නේ. දැන් අපි මෙතෙක් කතා කළේ සබ්බචිත්ත සාධාරණ කතා කළා. ඒතකොට සම්මා වාචා කම්මන්තා ජීව සබ්බචිත්ත සාධාරණ නෙමෙයි. ඒ නිසා ඒගොල්ලන්ට ඇතුළුුන්නේ නැහැ. ප්‍රකීර්ණක චෛසික කතා කළා කුසල් අකුසල් දෙකෙන් මේවා අකුසල් සිත්වල යෙදෙන්නේ. ඒ නිසා ප්‍රකීර්ණක ගොඩට වැටෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කළා අකුසල චෛසික මේවා අකුසල චෛසික නොවන නිසා අකුසල චෛසික සංග්‍රහයට වැටෙන්නේ ඊට පස්සේ දැන් අපි කතා කරනවා කුසල චෛසික හෙවත් සෝබන චෛසික ඒ ගොඩටයි මේවා වැටෙන්නේ ඒ නිසයි මෙතනදී කතා කරන්නේ